ධම්මස්සං සියලෝ විපත් කරා ධර්ම වේදනයන් කරද්දී උපමා භවතු වෙනවා ආරාධනා එකක් නැත ඒ කටේක කෙරෙනවා නමුත් ඇතැම් පින්වතුන් මේ පිළිබඳව ආරාධනා කරනවා විශේෂයෙන් අද දහස මහිරණයේ දාන පූජා පැවැත්ති නායක ගාමිකා පින්න. අන්ගේ විරියන්තිනෝ මහත්මිය. මේ සාහෘදකේ ඉස්සෙල්ලා අභාවක් ප්‍රාන්ත වෙලා. ඒ මහතාගේ භාර්යාවත් දෝසම්පිරිසත් ඒ වගේම තවත් මොංගුල වෙනිදේයන් මේ භවයේ ඔක්කොම එකතු වෙනවා මේ අවස්ථාවේදී මේ ධර්මයේ කරන කර්තාවනා කරන එයින් ගණිතවන පුණ්‍ය බලය ඒ නියම බලය ඇන්ගේ වෙලියෙන් පිරිනව මහත්මයාට අනුමෝදන් කරවීමට බලාපොරොත්තු ඒ බලාපොරොත්තු වෙන මේ පිරිනවකින් මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා තියෙනවා ඒ උපාසිකාවන් දීපබලයෙන් කොයි දාන්තේ නෙල්ල සීල භාවනා කටයුතු කරන ඉතින් මේ අවස්ථාවේ ඒ ධර්ම දේශනාවේ තව කොටසක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන් මේ සම්බෝධි යෝගාස්ත්‍රමේක පැමිණෙන ආලෝකිතා හොඳින් බලාන ප්‍රතිපත්ති කරන කීවා. මේ ධම්මවලට පන් දීලා තමන්ට ජීවිතයට ඇතුළත් කරගත යුතු ලැබලක් කමනේවා සම්බන්ධ කරගෙන තවත් ගුණ ධර්මයන් මතින් වැඩි දියුණු වෙන්නට හැම දෙනාටම මේ ධර්මස්ත්‍රාවණය කිරීමේ කුසල බලය හේතුවෙන් උතුම් අමාමායන් අපින්නට හේතු වේවා කියන සතුටම සබාවයි. ඒ වගේම මේක වාර්තනය කරේ ඉස්සෙල්ලා අභාවප්‍රාණ හැන්දියේ මෙලියන් පිරිඥා මහතා ඉදිරිපත් කරන අය පෞද්ගල සහභාගී කිරීමෙන් දැක්වේ ඒ මහතාට මේ දවසමවල මේ කරන කරනාලද ගානමානාදී අපපත්තාවලින් ජනිත වෙච්ච කුසල බලයක් මේ ධර්ම දේශනාවට ආරාධනය කිරීමේ මේ පිළිබඳව සෝවාන් වන්නා වූ උත්තර බලයක් පිළිගැනලා ඒ මහා පාපද උතුම් නිවන් සුවයෙන් සැනසීමට හේතු වේවා කියලා අපි මෙන්න පින්නෝනම් කරනවා. දැන් මාක තීරයක ඉඳලා ඉතාම ආහාරවත් ධර්ම ඇතුළත් වෙලා පිළිදෙල නමුත් ටිකක් මේ ගැඹුරු පරිදි වගේ යෝය වේදාන සූත්‍රයේ කියන එකෙන් තමයි ටික ටික ධර්ම දේශනා කරගෙන ආවා. අද මේ ටිකක් විස්තර කරගන්නම බලාපොරොත්තු ධම්ම වෙන්නා විතාරෝපාතික කියන දෙන්න පිටු තුමායි පිටු දෙවියයි විපාක දෙකතුමා බුදුරජාණන් වහන්සේගෙන් වනාහල භාවනා කරන අනාගාමී වුණා අනාගාමී වෙලා ධම්මදේශනා එක් පිළිච්ච සාමි භාවිනා ඇතිව සම්පූර්ණයෙන්ම නවත් කරගන්න. ඇයට මේක මා හිතේ වේදනාවක් පස්සේ විපාක උපාසකතුමාගෙන් අවසර ලබාගෙන වික්ෂුණී ආරාමයකට ගිහිල්ලා මහා වුණා ධර්ම දේශනා. ඈත ආරාමයකට ගිහිල්ලා භාවනා කරලා රහත් ඉක්මනින්ම ආපසු තමගේ ධර්ම කිට්ටුව ආරාමයකට වැඩියා. විතරංග උපාසක මහත්මයා සිටුමා කල්පනා කළා ධම්මදින්නා මේ මහා සංඝයා පරිපීඩක ධර්මය ඉක්මනට ආවිතිය එයාගේ අදහස් දැනගන්න ඇහිලා හිතන් වැඩලා ඉතීක ප්‍රශ්න අහනවා දැන් මාක කීපයක් මේ පිළිබඳව තමයි මේ ධර්ම දේශනාව කරන්න හේතුව ගාහක ගායිකාවන් නිදියා මේක නැවත සාරදාන දේශනයකට පරිවර්තනය කරන්නට බෑ කරගෙන අපි ඒක කරන්න ඕනේ පුරුවන් තරමින් මේ කරුණු තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්න ප්‍රශ්න ගණනාවක් අහගෙන ආව ඒකට වරින් වර වරින් වර විස්තර කරනවා ඊළඟට අහපු ප්‍රශ්නයක් තමයි අතමෝ පණන්නේ සමාධි කතනේ සමාධි නිත්තා කතනේ සමාධි පරිභාවා කතනේ සමාධි භාව මෙතන ප්‍රශ්න හතරක් ආයාවෙන් සමාධිය කියන්නේ මොකක්ද මේ බල භාවනා කරනවාදී ඉතාම වැදගත් කරුණක් සමාධිය කියන්නේ මොකක්ද? ඒ සමාධියට නිමිත්ත මොකක්ද? ඒ සමාධියට පරිස්කාරම ඊළඟට සමාධි භාවනා කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රශ්න අහකල තමයි වෙන්නේ. ඉතින් මේ ධම්මදින්නා ආත්මයෙන් වහන්සේ විපාක පිළිබඳවට මේ කාරණා පිළිබඳව අගේට විස්තර කරනවා. යෝගෝ ආලෝක විපාක චිත්තස්ස ඒකං ඒකාග්‍රතාව අනන්තං සමාධිය මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. චිත්තත් ඒකාග්‍රത චිත්තේ එකඟතාව අන්න ඒකයි සමාධිය කියන්නේ එකඟතාවය කියන්නේ එකඟ කියන්නේ එක අංගයක එක අංගයකට බැඳෙන්නේ මේ භාවනා කරන අයත් වැටෙනවා භාවනා නොකරත් මේක තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිතවල ඒ මේකට නොඑක අරමුණ ඔස්සේ දුරනවා පරිණව නොඑක දේ හිතේ. වැරදවන් කෙරෙන්නේ ඔබට. කවින් නින්දර ගිය වෙනාව ඇරෙන්නායි හැම වෙලාවෙම නොඑක අරමුණ ඔස්සේ යනවා දුරනවා පරිණව que පිළිසාවේ දේව තමයි සමාධිය කියලා. ඒකට උත්තරේ ඒක. මොකද්ද සමාධිය කියන්නේ උත්තරේ? සිතස්ස ඒකාග්‍රතාව තමයි. සිතේ එකඟතාවය, ඒකාරණයක පිළිසාවේ දේන, ඒකාරණයක තැන්පත් වීම ඒක තමයි සමාධිය. සත්තාරෝ සතිවර්තානා සමාධි නිමිත්ත සමාධියට නිමිත්ත කියලා කියන්නේ මොකක්ද කියලා සමාධි නිමිත්ත. සත්තාරෝ සතිපට්ඨාන. ආයානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා මේ සතිපට්ඨාන හතරක්. ඒ සතිවත්තාව කියන්නේ හිත පිළිසවන තැන. ආයාවව හිත පිළිසවන, වේදනාවන් අනුව හිත පිළිසවන, සිතාන හිතේ ඇතිවෙන දේවල් අනුව හිත පිළිසවන, පංචස්කන්ධය ආදී ධර්ම අනුව හිත පිළිසවන. මෙන්න මේ හිත පිළිසවන තැනම. ඒක තමයි අපේ අපේ සතිපට්ඨාන සත්තාව පරිවර්තාන සමාධි නිමිත්ත මේ සමාධියට නිමිත්ත වෙන්නේ අදලවදක නිමිත්ත කියන්නේ ඒකට ආරම්භ වෙන්නේ ආරම්භ වෙන්නේ සමාධියෙන් ආරම්භ වෙන්නේ මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන නතර වෙලා සමාධි නිහිත කරගෙන යන්නේ. සත්තාරෝ පටිපත්තාන සමාධි නිහිත. ඊළඟට අහුවන්නේ සමාධියේ පරිස්කාරණවලිය පරිස්කාර එතන පරිත්‍යාගයේ තේරුම පිළිකර නෙමෙයි වටපිටි කියන වටවීම කියන්නේ. සත්තානෝ සම්මක්කදමනා සමාධි පරිත්‍යා. සතර සම්‍යක් ප්‍රදා. සම්‍යක් ප්‍රදාන කියලා වීර්ය හතරක්. උපාදින අතු කරගයාම නැති කර ගැනීම කරගන්න බැහැ. ඒක. නෝපන්න උකලන නෝපවීම ගන්නා වූ බිහි. දෙවෙනි නෝපන් කුසලයන් උපදවා ගැනීමකට ගන්න බිහි. තුන්වෙනි උපන්න කුසලයන් ආරක්ෂා කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට ගන්න දේ හතරේ මේ හතරට කියනවා සතර සම්මයක් ප්‍රදාන දැන් භාවනා කිරීමෙන් කරන්නේ මේ හතරට මේ භාවනාවේ මේක ආකාර සිද්ධාම් කරන කොටත් මේ හතර ක්‍රියාත්මක වෙයි. සිද්ධාම් වල යෙදෙනකොට උපන්න අකුසල ධර්මයන් නැති වෙලා යනවා. ඒව යටපත් වෙලා යනවා. උපදින්න කියන එකක් උපදින්නේ නැහැ. මේ සිද්ධාම් වල බලයේ කුසල ධර්මයන්ගේ බලය. එහෙමත් වෙනවා. ඒ අරමුණ මෙතෙක් උපදවා ගන්න බැරි වෙච්චේ කුසල ධර්මයන් මේවා උපදවා. ඒකට ව්‍යායාම කරනවා කියන්නේ. ඒ උපදවාගත් ඒවා ආරක්ෂා කරනවා. මෙන්න මේ හතර භාවනාවේදී හොඳින්ම කරනවා විශේෂයෙන් වෙන වෙනම ඒකාකාරයේ පිළිගම් කරනකොට ඒ හැමතැනම මේ සතර ධම්මයන් ප්‍රදානය කියන එක තියෙනවා. සමාධි පරිස්ථාන. ඒ කියන්නේ මෙන්න මේ හතරෙන් සමාධිය වටපොත ගන්නවා කියන්නේ. මේ හතරෙන් ආරම්භය. මේ හතරෙන් වට වෙනවා. පරික්කාර කියන්නේ එතන මනෝවාද සමාධි පරික්කාරය පිළිබඳ උත්තරේ තමයි සත්තාව සම්මප්පදාන සමාධි පරික්කාර මේ සතර සංඥා ප්‍රධානයන් කියනේම සමාධියට පරික්කාර සමාධිය බඩ කොට ගන්නවා නේද ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුවා අතමා සමාධි භාවනාව. සමාධි භාවනාව කියලා කියන්නේ මොකක්ද? ඒ සමාධි භාවනාව මේ පස්කාය ධම්මානං ආදේවන භාවන මේ ධර්මයන්ගේ එකක් තමයි සිතේ එකඟතාවය වැඩි දියුණුව. ඊළඟට සතර සතිපට්ඨාන කියන ධර්ම ඒවත් වැඩි ඊළඟට සතර සම්මයක් ප්‍රධාන කියන මෙව්ව ඒකත් වැඩි මෙන්න මේවා නැවත නැවත සේවනය කරමින් නවතනාගේ වැඩි දියුණු කිරීම ප්‍රගුණ කිරීම තමයි සමාධි භාවනා කියන්නේ. එතකොට මේ අහපු ප්‍රශ්න අතරටම ධම්මදෙන්නා රහත් මෙහෙණින් මහන්සේ මේ විපාක පිළිතුමාට අපූර්වමේ උත්තර ලැබෙනවා. ඇය සියෝ පිළිසින් ලියාපත් රහත් මෙහෙණින් වහන්සේ. ඒ නිසා ඕන දෙයකට සමිකව උත්තර දෙනවා. මේ වාසේ කියන බණහතු උපාසක උපාසිකාවන්ගේ අන්තරින්ම අපි මතක ඇති. ඇය ඈමින් වහපු ප්‍රශ්න හේලම අපූර්ව ලක්ෂණට උත්තර දුන්නා මේ විපාක දෙක. පතමේ පාණියේ සංඛා මම ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා ආර්යාවේනි මේ සංස්කාර කියලා කියන්නේ මොනවද සංස්කාර ඒ පිළිබඳව අපි ඉදිරියේදී ටිකක් විස්තර කරගන්නෙමු සංස්කාර කියන්නේ මොනවද සයෝමේ විපාක සංඛාර ආය සංඛාරෝ වචී සංඛාරෝ මනෝ සංඛාර ඒකට උත්තර දෙන්න විපාකයේදී මේ සංස්කාර කියලා තුනක් තියෙනවා මනෝමය සංස්කාර ආසංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර මේවා තමයි සංස්කාර. ඒ සංස්කාර කියන වචනය බෞද්ධයන් නිතරම අහන්නේ. මේක බොහොම ඈත තියෙන ගැඹීර අපට තේරුම් ගන්න අමාරු වචනයක් හැටියට බොහෝ දෙනා කල්පනා තබ්බේ සංඛාරා අනිත්ත ඒ විදිහට දේශනා කරනවා අනිත්‍යවක සංඛාර හරිය තියෙන සංස්කාර සංඛාර කියන වචන මේක ඈතට තියෙන අපට තේරුම් ගන්න බැරි මහා ගැඹීර එකක් නෙවෙයි. මේක ගැඹුරුකමක් තියෙනවා නමුත් තේරුම් ගන්න පුළුවන් පාඩ. කොහොමද අපි තේරුම් ගන්නේ මේ දේශනාම කියන අපි එතකොට තේරුම් ගන්නට පුළුවන්. මොනවාද සංස්කාර කියලා අහුවාම දුන්න උත්තරේ තමයි සංස්කාර තුනක් මොනවාද? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. මේ සංස්කාර අතන කනයේ කාය සංස්කාර, අතන වචී සංස්කාර, අතන මනෝ සංස්කාර. ඊළඟට ආයිනේ නිසාව වෙනවා අහා ධර්ම දෙන්නා වගේ ආයියාවි. දැන් ඔබතුමිය කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර කියලා තුනක් තියෙනවා. මේ වානේ කාය සංස්කාර කියන්නේ මොනවද? වාචී සංස්කාර කියන්නේ මොනවද? මනෝ සංස්කාර කියන්නේ මොනවද? කියලා නැවත ප්‍රශ්න. අස්සාත පස්සාතාව හෝ ආවුතෝ විතාක පායනම්. මොනවද පාය සංස්කාරකේ? ආස්වාද පාය. අන්න දීපු කරල තේරෙනවා. ආසංස්කාර කියන්නේ ආසංස්කාර. විතක්ක විචාරා වාචී සංස්කාර. විතරකයයි විචාරයයි දේශ වාචී සංස්කාර. සංඥාත වේදනාන්ත මනෝ සංස්කාර. සංඥාවක් වේදනාවක් මනෝ සංස්කාර. ඒක තෝරගන්න. ඉතින් දැන් මේවා කොහෙද තියෙන්නේ? දැන් කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. වාචී සංස්කාර කියලා කියන්නේ විසාක විචාර කියන්නේ. මනෝ සංස්කාර කියලා කියන්නේ සංඥාට මේ සංඥාවයි වේදනාවයි කියන්නේ. එතකොට ආස්වාද ප්‍රාස්වාද කියන්නේ කොහෙද අපේ මේ සංඥා ඊළඟට විතර්ක විචාර කියන ඒවා පහළ වෙන්නේ මොකද අපේ මේ ශරීරයේ ඊළඟට සංඥාව වේදනාව කියන ඒවා පහළ වෙන්නේ මොකද ඒත් අපේ මේ චිත්තය මේ ශරීරය එතකොට තේරුම් ගන්නට පුළුවන් මේ සංස්කාර කියලා කියන්නේ අපේ ජීවිතය ඉතාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතයේ තමයි මේ සංස්කාරය. අපේ සංස්කාරා අනිත්‍ය කියන්නේ මේ ජීවිතයේ ජීව සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍යවද සංස්කාරා කියන්නේ ඒකාන්තයෙන් මේ ජීවිතයේ සංස්කාර වලවන් තේරෙන අනිත්‍යයි. එතකොට ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන් මේ සංඛාර කියන වචනයෙන් අදහස් කරන්නේ බාහිර දෙයක් නෙවෙයි අපේ ජීවිතය. ජීවිතයේ සංස්කාර ගොඩක්. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියවහම මේ තේරෙන අතුලක් වෙන්නේ අපේ ජීවිතේ. ඒ නිසා සබ්ජේ සංඛාරා කියලා කියන්නේ අපේ මේ ජීවිතේ තමයි. මනස කිසිවක් නෙවෙයි. අපේ ජීවිතයේ කියන හිතට කයක කියන නමක් තමයි සබ්ජේ සංඛාරා සිය සංඛාර කියලා. මේ විපාක උපාසක මහත්මය ආපු ප්‍රශ්නෙට උත්තර දුන්නා කාය සංස්කාර කියන්නේ ආස්වාදකා වටේ සංස්කාර කියන්නේ විපාක විකා මනෝ සංස්කාර කියන්නේ සංඥාවයි චේතනාවයි ඒක ගැන නැවත විස්තර වෙන නිසා මම උත් කියන්නේ නැහැ ඊළඟට ආයෙත් තහනම මේ පස්ම පස්ම අත්තානවස්ථාන ආයතන මේ මේ ආස්ථාංග ප්‍රාස්ථාංග කියන ඒවා ආයතනස්කාර වෙන්නේ මොකද? විතරක විතරාල කියන මේවා වටේ සංස්කාර වෙන්නේ මොකද? සංඥා වේදනා කියන මේවා මනෝ සංස්කාර වෙන්නේ මොකද? කියලා නැවතත් මේ විසාක පිටුමා ධම්මදිනාවගේ ප්‍රශ්න. යෝගෝ ආවක අස්ථාන පස්සාකායත්තේ කාය පරිවර්තන. ප්‍රඥා කාය මේ ආස්වාද ප්‍රාස්වාද කියන ඒවා කාය පරිවර්ත කියන්නේ කයේ බැඳිලා පවතින ආස්වාද ප්‍රාස්වාද පවතින්නේ මේ කය කය හා බැඳිලා කය හා සම්බන්ධ වෙලා ඒ නිසා ආස්වාද ආස්වාද වලට කියනවා කාය සංස්කාරය. යම් දවසක යම් අවස්ථාවක මේ කය නැති වෙනවා කියනවා. ඒවරත්නම් මරණයට වස්තුලාන. එදාට මේ ආස්වාද ආස්වාද ඉවරයි. එදාට මේ කය හා සම්බන්ධ වෙලා ඉන්නට ඒකට පුළුවන්කම එන්නේ. ඒක ආස්වාද ප්‍රාස්වාද ආය සංස්කාර කියලා කියන්නේ ඒවා මේ කය හා බැඳිලා සම්බන්ධ වෙලා පවතින. කුඤ්ඤේ විතක්කෙත්තා විචාරත්තා අත්තා වාචං දින්ද තස්මා විතක්ක විචාරා වතිරිතං හරින් විතර විතර කල්පනා කරලා ඊට පස්සේ තමයි වචන ප්‍රකාශ මුලින් ඇති වෙන්නේ විතරකේ කල්පනා කියන්නේ දැන් සාමාන්‍යයෙන් එයා භාවනා කරන ආයතනා තේරුම් ගැනීම ටිකක් දුෂ්කරයි. අපි වචන කතා කරනවා. මනෝහරි වචන කතා කරනකොට අපි කටෙන් පිට කරන්න ඉස්සෙල්ලා හිත ඇතුළේ වචනේ කතා කරනවා. ඉස්සරහට කිව්වේ ආරම්භයෙන්ම වෙලෙන්න මොකක්ද හිත ඇතුලේ තාම කතා කරන වචනේ දිවි කතා. දෙවෙනි මේක කතාවය. මේ කතාව කියලා. ඒක තමයි විස්තර කරනවා කියලා කියන්නේ. උද්දේ විපක්කේත්තා පඥා වාචං දින්න. හරින් මේක ඉන්ද්‍රාතුලේ ආවරණාවක ගන්නා ඒ වචන ඊට වාක්‍ය තමයි මුද්‍රණයෙන් කඩේ පිටේ. වචන වශයෙන් පිටේ. හැම අවස්ථාවකදී අපි වචනයක් කතා කරනවා නම් ඒක ඇතුලේ ඒක කතා වෙලා තමයි දෙවෙනි ආලයකයි මොකයි කටින් මේක පිටේ. වර්ධන බවක් පරිවර්තනය වෙලා පිටේන්නේ. අර මුලින් හිත ඇතුලේ කතා වෙන කතාව ඇතුලේ ඒක තමයි විතරක විචාර. ඒ නිසා මෙතෙන්දී මේ විතරක විචාර කියන ඒවා වටී සංස්කාරය කියන දේවල් සංඥාත වේදනාත ඒසේ චිත්ත පරිවර්ත වේදනාව සංඥාව කියන මේ ධර්මයන් එකක් එක්ක ගැටී පවතී ඉතින් දෙන්නේ ඒ දෙකත් එක්ක ගැටී පවතින නිසා ඒවට කියනවා මනෝ සංස්කාර අන්න මේ තුන තෝරාගෙන ඉන්නවා. ආස්වාද කාන්තාව කියන එක කාය සංස්කාරය මොකද ඒක කාය පිළිබඳ. කාය හා බැඳීමක්. ඊළඟට විස්තර පරිචාරණය කියන ඒවා වටේ සංස්කාරය වෙන මොකද කතා කරන්නේ ඉස්සෙල්ලා හිත ඇතුලේ ඒවා කල්පනා කරලා වචන හැදීලා දෙගෙනිමාවේට තමයි මේ කතා කරන්නේ. ඒ නිසා විතරක විචාර කියන ඒවා වටිනවා. සංඥාවක් වේදනාවක් කියන මේ දෙක සිතහා බැඳී පාවයි. ඒ නිසා මේ දෙක මනෝ සංස්කාරීය කෝර. මේ විදිහට කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද වචේ සංස්කාර කියන විතරක විකාරණය දෙක මනෝ සංස්කාර කියන්නේ වේදනාවයි සංඥාවයි කියන්නේ මේ විදිහට මේ චූල වේදාල සූත්‍රයේ කියන එක ඉතාම වැදගත් ඉතාම රසවත් ඒ වගේම ටිකක් මේ ගැඹුරු සංවරණාත්මක ලක්ෂණ තියෙන සූත්‍ර දෙකක් සරල දේවල් නොවේ. ඊළඟට නවසම්මේ විකාර දෙකතුමා ධම්මවින්නා වික්ඛුණයෙන් අහනවා පකංච පරන්නේ පඤ්ඤා වේදයක නිරෝධ සමාපatti නෝ මේ ශාසනයේ තියෙන ගැඹුරම පාඩම. ආවිනාවිනේ සංඥාවේද එක විරෝධ සමාපත්තිය කියන්නේ ඒක වෙන්නේ කොහොමද? සංඥා වේදෙත් නිරෝධ සමාපත්තිය. ඒකට නිරෝධ සමාපත්තිය කියලා කියනවා. සංඥා වේදෙත් නිරෝධ සමාපත්තිය කියලා මේ නම් කියනවා. මේක වෙන්නේ කොහොමද මොකක්ද මේ නිරෝධ සමාපත්තිය කියන එක මේ සාසනේ ඉතාම ශ්‍රේෂ්ඨයි ඒ ගැන පිළිගත් තේරුම් කරලා දෙන්නත් ඕන මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව දීර්ඝ පරිච්ඡේද ගණන් පොත්වල විස්තර නිරෝධ සමාධිය. මේකට සමාදින්න පුළුවන් වෙන්නේ සමාධිය හොඳට දියුණු කරගන්න කෙනෙක්ට පමණයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පහවෙනි ඊළඟට ආපාදානංකායතන විඥානංකායතන ආකින්තඤ්ඤායතන නේවඤ්ඤානාන මෙතන මත මේ අටම උපදවන්නට වල තියෙන අර්ථ විමෝක්තිය ඒ වගේම සමානාවයෙන් කලයුතු දේවල් කියනවා කේම උපදවන. ඔය පංච අභිඥා කියලා කියන්නේ. ඉරිද්දක් මෙහෙම මාගේ තේරම උනාම උපදවන. මේ තේරම උපදවාගත්තු කෙනෙකුට පමණයි නිරෝධ සමාපත්තියට සමවන්නේ. මහරහතන් වහන්සේ ඊළඟට අනාගාම ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් කියලා කියනවා. නිරෝධ සමාපත්තියේ සම්බන්ධ. ඒ නිරෝධ සමාපත්තියේ සමාධියම කියන්නේ අතිස්සසමාධිය. ඒ සමාධි කාලයෙන් ඉදිරියට ගිහිල්ලා ඒ පිළිවෙලට ගෙහිලා හිටන් අතිත්තම වාසය කරන අන්තිමක දින හතක් පමණ වාසය කරනවා. දින හතක් ඉන්නට පුළුවන් අන්තිමක. ඒක කරන්නේ මෙලෙවන පළවෙනි ධ්‍යානයක සමාධිය. ඒ කරේතු අදිස්ථානතිය. මේ දින ඇතුළත මේ මත ඇතුළත මගේ ආමිෂයේ මොකක්ද කියලාද කියලා බලන්න. තව දිනකට ආමිෂ තියෙනවද කියලා. ආමිෂ දැක්නම් එහෙම කරන්න. ඊළඟට මේ දිනකට ඇතුළත තියෙන උපාස්කම් ධර්මයෙන් ගින්නේ වගේ දේවල් වලින් ඒවා බලන්න. බලගෙන ඒවට අධිෂ්ඨාන කරනවා. ඊළඟට සංඝ පරාමණා කියලා. මහා සංඝයා වහන්සේ යම් කිසි අවශ්‍යතාවයක් ඇති වුණා නම් ඇති වෙනවාද ඇති වුණා නම් ඒකට යන්න ඒකත් මෙතේ සාධිස්ථානයි. නිරෝධ ධර්මාගාරයේ සමබන්ධයි කියලා හරියන්නේ සංග්‍රහයතු කරන වැඩවලට යන්න. එහෙම අනිස්ථාන කළාම ඊගෙන විස්තර වෙන්නේ අච්චර අනිස්ථාන කරලා නිරෝධ සමාපත්තියේ ධර්මයේ විද්‍යා සංග්‍රහයට අවශ්‍යතාවයක් ඇති වුණා නම් ඇහෙන කිත්තු වගේ දෙයෙන් මම නම කියලා කතා කරාම නිරෝධ සමාපත්තිය නෑ කියලා හිතා මේ කාර්යය තියෙනවා. ඒ අනිත්‍යම. ගින්නක් කඩගත්තාම දෙපැත්තෙන් ගින්න දැවි යනවා තමන් ඉදිරියේ. ජලවැලක් කඩගත්තාම දෙපැත්තෙන් ගාලේ ගලාගෙන යනවා තමන්ට කිසි උපන්දා. අරගෙන අනිත්‍යණකම් සියලු ධ්‍යාන සමාපatti උපදවාගෙන අනිස්ථාන ත්‍ත්වය ඇති කරගෙන තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. ඉතින් පළවෙනි ධ්‍යානය කියනවා ඒක දෙවෙනි එකට යනවා ඒක තුන්වෙනි එකට යනවා ඒකෙන් හතරවෙනි එක. මේක යනවා ඉතින් මුල ධ්‍යාන තේරම අනිස්ථාන කරලා ඊළඟට ආකාසානං චායතන කියන සමාධියට යනවා ඒකෙන් විඥානංචායතන කියන සමාධියට යනවා. ඒකෙන් ආකින්තඤ්ඤායතන කියන සමාධියට යනවා. ආකින්තඤ්ඤායතන කියන සමාධියට සමවැදුනාම නිරෝධ සමාපත්තියට සමවැදුනා නෙවෙයි. ඒ තමන්ගේ අදිස්ථාන වල අනුව දින ගාන අතිත්කව වාසය කරනවා. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. ඉතින් මේ සංඥාමය දෙයට නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද කියලා මේ විසාක දෙකවා ධම්ම දේන්නා විස්තරයෙන් ගනුගා විස්තර කියන කියනවා ඒවා කරන්නට පාලනය ගන්නේ නැහැ. ධම්ම දේන්නා විස්තරයෙන් වහන්සේ දේශනා කරනවා ඇරත් විපාකයේනි මේ නිරෝධ සමාපත්තියක සමවදින තැනැත්තා මම නිරෝධ සමාපත්තියක සමවදින්නට ඕනේ කියලා සමවදින්නේ දැන් සමාධිලා ඉන්නවා සමාධියද හිතිය කියලා මේ විදිහ අදහසක් කොහොමදවත් පාන්නේ ඒ ගැන කල්පනාවක් ඇති වෙන්නේ නැහැ. මුලින්ම කරලද අදිස්ථානයේ ගන්න. සකස්ථානය උත්කලයේදී කියලා දෙන්නේ තමන් මුලින්ම කරපු අදිස්ථානයේ ගන්නෝයේ තේරුම කටයුතු. ඊගෙන අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ. ඔය විදිහට විස්තර කරලා ඊළඟට අනාගාම නිරෝධ සමාපත්තියෙන් සමනදින මුජ්ජලය ඒකෙන් නැගී සිටිනකොට කලින්ම ඇති වෙන්නේ මොනවා? ආහාර සංස්කාර ඇති වෙනවද? වාචී සංස්කාර ඇති වෙනවද? මනෝ සංස්කාර කියන ඒවා මේ නිරෝධ සමාපත්තිය සමවදිනවා කියන්නේ චිත්ත අචිත්තක වාදේ චිත්ත ක්‍රියා කරන අක්‍රියව චිත්ත ක්‍රියා කරන්නේ නැහැ ආර්ථය තියෙනවා උෂ්ණය තියෙනවා ජීවිතය තියෙනවා නමුත් චිත්ත ක්‍රියා කරනවා චිත්තේ ක්‍රියාවක් නැහැ අක්‍රියා ඒක මහා උසස් මහා වටිනා සංකල්ප සිත අක්‍රීය බවට පත් ඉතින් මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින එක්කලාට කලින්ම තියෙන්නේ මොනවද? ආසංස්කාරක, වදී සංස්කාරක, මනෝකාරක. ඉතින් මේ ධම්ම දේශනා කරනවා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින තැනැත්තාට පළමුවෙන්ම ඇති වෙන්නේ වචී සංස්කාර. වචී සංස්කාර කියන්නේ අර නැගිටින්න තෝරන කියන කල්පනාවල් කරනවා කියන මුලින් හතරවෙනි ධ්‍යානයේ ගියයින් පස්සේ මේ ආස්වාද ප්‍රාසාද සම්පූර්ණයෙන්ම නැතිලා. නැතිලා කියන්නේ හුස්ම නැති වෙනව නෙමෙයි. හුස්ම නැති වෙනව මානයටපත් වෙනව එහෙම දෙයක් වෙනව නෙමෙයි. සමස්ත නොදැනීම සම්පූර්ණයෙන්ම නොදැනී යන හතරවෙනි ධ්‍යානයේ ගියාට පස්සේ ආස්වාද. එතකොට නිරෝධ සමාපත්තියෙන් නැගෙන්නේ කියලාට මුලින්ම කියන්නේ වාචී සංස්කාර කියන්නේ. අර විතාක විචාර කියන්නේ. ඊළඟට කාය සංස්කාර මොනවාද? ආස්වාද ප්‍රාස්වාද තමයි. ආස්වාදුස්මයට එනවා. ඊළඟට මනෝ සංස්කාර. හිත වැඩ කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහටයි නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින තැනට සංස්කාරය. හරියම වාචී සංස්කාර කායන හිතේ කල්පනාවල් විතර්ක විස්තර. දෙවනුව කාය සංස්කාර කියන ආස්වාද ආස්වාද කායන මුස්න වෙන්න පටන් ගන්නවා. තුන්වෙනුව හිත වැඩ කරනවා මනෝ සංස්කාර කියන සංඥා වේදනා. මෙන්න ඊළඟට නවරත්නේ විසාක සිටුතුමා අහනා ධම්ම දෙන්නා වගේ මේ නිරෝධ සමාපත්තියේ ධනවල තැනත්තා අපිපස්සා කුසං මනෝදේ ස්පර්ශ කරා මනෝදේ ස්පර්ශ කරා එක දෙකක් තේරුම් කරලා දෙන්නට ඕනේ ඒකට දුන්න උත්තරේ තමයි අනේක අප්පයක ශුන්‍යක කිය. මෙන්න මේ ස්පර්ශයන් ලබනවා. ඒක තේරුම මේක. මෙතන ස්පර්ශයන් ලබනවා කියලා කියන්නේ යමකට නිකන් හැරෙනවා යහමකට හැරෙනවා තොරලා එන්නවා මේ සාගරයේ තියෙනවා විමෝක්ෂ මුඛ කියලා කියනවා විමෝක්ෂ මුඛ මොනවද මේ විමෝක්ෂ මුඛ කියන්නේ නිවනට පැමිණෙන දොර නිවනට පැමිණෙන දොර වර්ධන දොරටු මේ වගේ තියෙනවා විමෝක්ෂ මුඛ ඒක නම් වලින් කියන්නේ කොහොමද? අනෙත්ත, අප්පයෙත්ත, ශුන්‍යක. අනෙත්ත විමුක්තය, අප්පයෙත්ත විමුක්තය, ශුන්‍යක විමුක්තය. අර තුනට තමයි විමුක්ත මුඛ කියලා. විමුක්ත කියන්නේ නිවන නිවනට පැමිණෙන මෝඩවන්ත තුන. මෝඩ ගඟ මෝඩට වැටෙන කියලා කියන කියනවා මෝඩර මෝඩර කියන. ඒ වගේ නිවනට පැමිණෙන දොරවල් තුන තමයි අනේත්ත අප්පයින්ත ශුන්‍යක කියලා නම් වලින් සඳහන්. අර ස්පර්ශයන් කරනවා කියන්නේ ඔන්න දොරටු වලට හැරෙනවා කියන තියෙනවා. ඔන්න දොරටු වලට හැරෙනවා එකත් ස්පර්ශ. ඒක කොහොමද වෙන්නේ? දැන් මේ භාවනාවේ යනකොට මේ ශාසනයේ ඇතම් කෙනෙක් තමන්ගේ ජීවිතය අනිත්‍ය වශයෙන් භාවනා දුක්ඛ අනාත්ම කියලා තව දෙකක් තිබුණා. එයාට ප්‍රකට වෙන්නේ වැඩියෙන් වැටෙන්නේ අනිත්‍ය ලක්ෂණය තමයි. මේ අනිත්‍ය ලක්ෂණය වශයෙන් භාවනා මාර්ගයේ ගියදන්තාට නිවනට පැමිණෙන දොරටුව තමයි අනිත්‍ය විමුක්තිය. අනේ නිමිත්තක් නැහැ නිත්‍ය නිමිත්තක් නැති නිසා ඒකට කියනවා අනිත්‍ය අනිත්‍ය වශයෙන් භාවනාවන්තිකායේ පවත්වන තැනත්තා මොනම දෙයක්වත් නිත්‍ය වශයෙන් ගන්න අනිත්‍ය වශයෙන් ගන්න ඒ නිසා නිත්‍ය නැති නිමිත්තක් ඔහුට ඉතිරි වෙන්නේ නැහැ පහළ වෙන්නේ නැහැ. තා ඒකට කියනවා අනිමිත්ත. නිවනට පැමිණෙනකොට විමෝක්ෂ මුඛයාතේ අනිත්‍ය වශයෙන් භාවනා කරගෙන යන දැනත්තාගේ විමෝක්ෂ මුඛය තමයි අනිත්‍ය විමෝක්ෂය. එයා මේ දොරටුවෙන් තමයි ඒ මෝදවෙන් තමයි නිවනට පැමිණෙන්නේ. ඊළඟට තව එක්කෙනෙක් දුක්ඛ වශයෙන් භාවනා මානසිකාරය ජීවිතයේ දුක් වශයෙන් අරගෙන භාවනා එහෙම භාවනා කරන තැනත්තාට ලැබෙන විමර්ශ පරිමේන මොහොතල තමයි අප්පණික අප්පණික කියන්නේ ප්‍රණීත බව මොනවත් නැහැ කොහොම දුක්ඛයි ජීවිතයේ දුක්ඛයිතර දුක් ගොඩක් කියලා භාවනා මනසිකාරයේ පවත්නවා. එතකොට එහෙම දුක් වශයෙන් භාවනා කරන දැනස්ථාන ලැබෙන විමුක්ත මුඛේ එහෙමද කියන්නේ දොරටුව තමයි අත්තරිත විමුක්තිය. අනිත්‍ය විමුක්තය අත්තරිත විමුක්තිය. ඊළඟට සාවතරමනාව කියන්නේ අනාත්ම වශයෙන් භාවනා මානසිකාවේ බව. අනාත්ම වශයෙන් අනාත්ම වශයෙන් භාවනා මානසිකාවේ පහස්කර දැනස්ථාත ලැබෙන විමුක්ත මොහේ තමයි ශුන්‍යක විමුක්තිය. ශුන්‍ය ආත්ම වශයෙන් ගල්වාම සිටි අනාත්මයි කියන්නේ ආත්ම වශයෙන් ගතේක දෙයක් නෑ, කාලයක් නෑ. සම්පූර්ණයෙන් ශූන්‍යයි. ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ, ශූන්‍යයි. ඒ නිසා ඒකට කියනවා ශූන්‍යක විමුක්තිය. අනාත්ම වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වන තැනට ශූන්‍යක විමුක්තිය කියන විමුක්ත මුඛය තමයි දැනෙන්නේ. මේ විදියට මේ බුද්ධ ශාසනයේ භාවනා මාර්ගයේ යන අයගේ වශයෙන් ආයත්ත විමෝක්ෂය අප්පහිත විමෝක්ෂය ශුන්්‍යත විමෝක්ෂය කියලා තුනක් අර නිරෝධ සමාපත්තියෙන් නැගීගෙන එක්කලා ස්පර්ශ කරන පස් ස්පර්ශය කියලා දේශනා කරේ මෙන්න මේ තරම් පැමිණෙන විමෝක්ෂ මොකයක් පිළිබඳව සිත ඉස්මතු අනිත්‍යයෙන් භාවනා කරලා දෙයෙන් නැගී දුක්ඛයෙන් භාවනා කරලාද අනාත්මයෙන් භාවනා අනිත්‍යයෙන් භාවනා කරලා රහත් වුණා නම් අනිත්‍ය විමෝක්ෂය කියන දොරටු යයි දුක්ඛයෙන් භාවනා කළා නම් අප්පනේත විමෝක්ෂය කියන දොරටු අනාත්ම වශයෙන් භාවනා කරන සිහියට විමුක්තිය කියන දොරටුව මේ විදියට අනේක අපායක සිහියට කියන මේ විමුක්තිය තුන තමයි නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින එක්කෙනා ඉස්සල්ලා ඊළඟට ආර්යම නිරෝධ සමාපත්තියෙන් නැගී යාම පළමුවෙන් ඇති වෙන්නේ මොන කම්ප සංස්කාර වාචී සංස්කාරද මනෝ සංස්කාර ධම්ම දේශනා වික්‍රමයන් වහන්සේ දේශනා කරන නිරෝධ සමාපත්තියේ නැගී සිටින එක්කෙනාට පරමයෙන් වැඩි වෙන්නේ චිත්ත සංස්කාර. චිත්ත තමයි පරමයෙන් ඇති. ඒ මොකද චිත්ත අක්‍රිය වෙනවා. නිරෝධ සමාපත්තිය කියන්නේ චිත්ත අක්‍රිය කරනවා. පළවෙනි වශයෙන් චිත්ත සංස්කාර. ඊළඟට කාය සංස්කාර. ඊළඟට මනෝ සංස්කාර මේ විදිහයි තමයි. ඒකට අපෝරවට උත්තර දුන්න මේ ධර්ම දේශනා වික්‍රමයෙන් මා. ඊළඟට තවත් මේ පිළිබඳව ප්‍රශ්නයක් නිරෝධ සමාපත්තියේ සමාධිය තනත්තාගේ හිත මොනවටද නැగిලා වගේ. නිරෝධ සමාපත්තියේ නැගී හිටියාම මොහොතක හිත නැමේ පවතින. හිත බර වෙලා පවතින්නේ මොහොත. ඒකට උත්තරේ තමයි විවේක වින්නම් විවේක ඉන්නම් ඕති කියලා මේ විවේකයේ පැත්තට නැමීමයි. ඒ විවේකයේ කියන වචනේ තේරුම අපි මේ විස්තරාම ගන්න එක නෙමෙයි. සියලුම කෙලෙසුන්ගෙන් අයින් වෙලා කියන දේ. සියලුම කෙලෙසුන්ගෙන් අයින් වෙලා කියන පැත්ත. ඒ කෙලෙසුන්ගෙන් වෙන් වෙලා කියන ගතිය තමයි විවේකයේ කියලා කියන මේ වචනය පාවිච්චි කරනවා. විවේක නින්නම්මෝ විවේකයෙන් නැමේ වාක්‍ය වෙනවා. මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ තවත් ඉදිරියට තියෙනවා මේ ධම්මදින්නා දෙක්කමෙන් මහන්ත විසාම දෙවිතුමා අපන අපන ප්‍රශ්නයක බොහොම අගයේ පැතිරීමක් නැතුව කෙනෙකුට උත්තර දෙන්නවා. මේ කාරණාවේ බුද්ධ ශාසනයේ ටිකක් ගැඹුරු කාරණාවක් කියලා මෙතන නිරෝධ සමාපත්තිය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්නට කියනම දීපක කාලයේ ගන්න යන මේ කාය සංස්කාර, වාචික සංස්කාර, මනෝ සංස්කාර කියන මේ තුනත් මේ චූල වේදාල සූත්‍රය අමුතු පිළිවෙලකට දේශනා කොහොම වුණා මේ ඔක්කොම අතුලත් වෙන්නේ අපේ ජීවිතයේට සාධක. ඒ නිසා ඔක්කොම අපේ ජීවිතයේ සාමාන්‍ය සියලු සංස්කාර කියලා කියනවා. මේ විදිහට මේ විසාක දෙකම අහසු අහසු ප්‍රශ්න වලට කිසි පැතිරීමක් නැතිව සැලකව ඉතාම ලක්ෂණට අගේකනේ ධම්ම දෙන්නා වික්‍රමයෙන් වහන්සේ උත්තර දුන්නා. තවත් ඉදිරියට තියෙනවා ඊළඟ කොටසට යන්න නම් ඉතින් අද පාරේ නැහැ. දවසේ කොහොම ඉතින් උත්තරේ තියාදීමක බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කියවන කාරණා ටික විකම්පිතේ ගැඹුරු පහේ කාරණා තමයි නමුත් මේ විශේෂයෙන් මේ ප්‍රතිගාමී ධර්මයන් පුරනාට උඟක් ප්‍රයෝජනවත් මේ සමාධියේ සමාධි නිමිත්ත සමාධි පරිස්කාර සමාධි භාවනා මේ වගේ දේවල් උඟක් ප්‍රයෝජනවත් ඒ වගේම සංස්කාර කාය සංස්කාර වාචී සංස්කාර මනෝ සංස්කාර මේවා කොහොම අගේක පිළිසිතුව විස්තර කරගන්න. ඒවා එහෙම වෙන්නේ මොකද කියන්නේ? ඊළඟට නිරෝධ සමාපත්තිය පිළිබඳව අහරනිකන් ඒවත් විස්තර කරගන්න. ඉතින් මේවා ටිකක් ගැඹුරු පදේ කාරණා ටිකක් තමයි අදත් මේ ධර්ම දේශනාවෙන් කියෝනේ චූල වේතන සූත්‍රේ ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා එකක් ලැබිච්ච වෙලාවක තව එක දවසකින් විතර අවසන් කරන්න පුළුවන් වේවි. මේ කාරණා ටිකක් කියා දෙන්නට දැන් ඉතින් මෙතකින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පැයක පමණ කාල සීමාවක් ගත වුණා. අදත් මේ උතුම් පොයේ දාමි හැමදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සීල සමාදානයේ පිළිතර ප්‍රතිපත්ති දෝමින් වාසය කරන අතර තමයි මේ හැමදාම කරන ධර්ම දේශනාවක් අනුගමනය මේ ධර්මවත්වණය කිරීම වාගේ වශයෙන් සිද්ධ කළා වූ සියලු උදාන කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම උතුම් සාන්ත අමාමහයන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම